අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය ඊටාම નિවරදිව සකස් කරගන්න ඕනේ අපේ සිත සකස් කරගන්න ඕනේ අපේ හිත નિවරදි සංඥා එන විදිහට හදාගන්න ඕනේ ලෝකයේ පිළිබඳව නැත්නම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නිවැරදිම සංඥාව අපිට ආවොත් ඇලීම් ගැටීම් වලින් අයින් වෙලා ඊ타මත්ම සුවදායකව ජීවිතයට විසඳුමක් ලබා ගන්න පුළුවන්. අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කරා කැමති දේ නොලැබීම දුකක් කියන එක ලෝක සත්‍යයක් විදිහට. ඒ කැමති දේ නොලැබීම කියන දුක නැති කර ගැනීම සඳහා කැමති දේ නොලැබීම කියන දුක නැති කර ගැනීම සඳහා අපි මොකක්ද කරන්න ඕනේ කියලා කතා වුණේ අපි සාමාන්‍ය මනුස්සයා කරන්නේ කැමති දේ ළඟා කර ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්න එක. කැමති දේ ළඟා කර ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්නවා වෙනුවට කැමති දේ ඒ එහෙම කරාට කවදාකවත් ඒක ස්ථිර කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම ස්ථිර කරගන්න පුළුවන් කමක් නැති හින්දා කැමති දේ නොලැබීමේ දුක කියන එක නැති කරගන්න කැමති දේ ලබා ගන්න ලබාගෙන ඉවර කරන්න බැරි හින්දා අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව කළ යුතු දේ තීරණය කරා පසුගිය වැඩසටහනේදී කැමැත්ත අයින් කරගන්න ඕනේ කියලා. එතකොට කැමැත්ත අයින් කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා උපක්‍රම පාවිච්චි කරන්නටයි අවශ්‍ය වෙන්නේ මේක තවත් පැහැදිලි කර ගැනීම සඳහා අපි කතා වුණා අට්ටික සංඥාව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකෙදිත් කතා වුණ දේ තමයි මේ ඇතුළට එන නැත්තම් අපේ අනාගතයේදී මට උපාදාන වෙන්න තියෙන කැමති දේවල් තියෙනවා. අන්නේ උපාදාන වෙන්න තාම උපාදාන වෙලා නැති අනාගතයේ මට කැමැත්ත උපදින්න පුළුවන් තත්යක තියෙන දේවල් වගේක් තියෙනවා. අන්න ඒ දේවල් තාම උපාදානය වෙලා නැති හින්දා අපිට ඊ타ත්ම අපහසුාවක් නැහැ ඒව ගැන. අතීතයට ගිය කැමති දේවල් වගේක් තියෙනවා. අන්නේ අතීතයට ගිය කැමති දේවල් පැහැදිලිවම අපිට ඒවා හින්දා දුක් නෑ මොකක්වත්. ඒතර වර්තමානයේ අපිට තියෙන කැමැත්ත තමයි මේ දුකට හේතු වෙලා තියෙන්නේ. වර්තමානයේ තියෙන කැමැත්ත. එහෙනම් මේ වර්තමානයේ තියෙන කැමැත්ත අයින් කරගන්නත් අලුතෙන් යමක් එන්නේ නැති වෙන්නත් අපි සාකච්ඡා කරේ පසුගිය වැඩසටහනේදී මොකද්ද කරන්න ඕනේ සතුටු වෙන එක ඇලෙන එක නවත්තන්න මූලිකවම මේ ඇතුල් වෙන දොරටුවේ තියෙන ඒ අපේ හිත ඇතුළට යමක් අලුතෙන් ඇතුල් වෙන්න තියෙන සුදුසුකම තමයි ඒ වස්තුව දැක්කහම අපිට සතුට ඇති වෙන එක. ඕනෑම කෙනෙක්ගේ సంతානයකට යමක් ඇතුල් වෙන්න අපි නිකන් අර කියන්නේ මේ මෙන්න මේ ඩෙන්ටි එක පෙන්වන්නට ඇතුල් වෙන්න කියලා ඒ වගේ සුදුසුකම් ලාභීන්ටයි ඇතුල් වෙන්න පුළුවන් කියලා කියන්නේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම අපේ අපේ හිත තුළට ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වෙන්න තියෙන ඒ වස්තුවට තියෙන සුදුසුකම තමයි අපේ හිතේ සතුට ඇති වෙන්න ඕනේ. එතකොට අන්න එහෙම සතුට ඇති වෙන්නේ නැත්නම් අපේ හිතට යමකට ඇතුල් වෙන්න බෑ. සතුට ඇති වෙනවා, ඇලෙනවා, ග්‍රහණය වෙනවා. එහෙමයි ඇතුල් වෙන්නේ ඉන්ද්‍රියන් හරහා. එතකොට සාමාන්‍ය පුද්ගලයන්ගේ ශරීර සමහර ශරීර පිළිබඳ එහෙම ලොකු සතුටක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ශරීරයේ විනිවිද යම් හේයකින් කාගේ හරි මනසක් සකස් කරොත් ශරීරයේ විනිවිද සම්පූර්ණයෙන්ම ඇටසැකිල්ල අරමුණු වෙන විදිහට අපේ මනස සකස් කරොත් අන්න ඒ තනත්තාට තනත්තාගේ సంతාණයට අර ඒ ඒ වස්තුන් වලට අතුල් වෙන්න බෑ මොකද ඇට සැකිල්ලක් දැක සතුටක් උපදින්න නැති හින්දා. ඒක ඒක තමයි උපක්‍රමය. ඒ විතරක් නෙවෙයි ඇතුල් වෙලා තියෙන දේවල් පිළිබඳ වුණත් සතුට නැති වෙනවා නම් ඒ වෙනුවට කලකිරීමක් උපේක්ෂාවක් ඇති වෙනවා නම් ඒව ගැන තියෙන තණ්හාව තවත් තර වෙන්නේ නැහැ. තවත් ඒවා ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න ඒක නිසාවෙන් අපිට ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා අපේ මේ ජීවිතය අවශ්‍ය කරන කඩයිමට ගන්න නම් මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ ආය ආය මම ඉතාම පැහැදිලිව කියනවා ඇතුල් කරගත්තේ අපි නෙවෙයි අපේ ජීවිතවලට එක එක එක එක රූප ඇතුල් කරගත්තේ අපි නෙවෙයි ඇතුල් වුණා ඇතුල් වෙච්ච ඒවා හින්දා හරීම කරදරයි මොකද්ද කරදරය ඒ ශරීරය දකින්නට ඕනේ ඉන්න තැන් බලන්න ඕනේ මොනවද කරන්න කියලා බලන්න ඕනේ. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා උපාදානය වුණොත්. ඒක හරි පීඩනයක්. ඉතින් එවැනි පීඩිත తত্ত্বය තේරුම් ගත්ත අපි අපි දැනගන්න ඕනේ ඒ තියෙන ඒවා අයින් කරන්නත් අලුතෙන් ඒවා මේක නවත්තන්නත්. ඉතින් ඒ සඳහා අපිට මනුස්ස ශරීර පිළිබඳ ඇටසැකිල්ල පිළිබඳව මනුස්ස ශරීරයක් දකිනකොට සංඥාවක් එනවා නම් පැහැදිලිවම අර අලුතෙන් මුකුත් අපිට උපාදානය වෙන්නෙත් නැහැ. තියෙන දේවල් පිළිබඳ තණ්හාව එන්න එන්න තර වෙන්නෙත් නැහැ. ඒතර ඒවා අයින් වෙනවා. එහෙනම් කායානුපස්සනාවේ තියෙන ප්‍රබල කමඨහනක් තමයි මේ අට්ටික සංඥාව කියලා කියන්නේ. හොඳයි. දැන් මේකට අපි අවතීර්ණ වීම සඳහා මේකෙදි අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වීම සඳහා අපි පුංචි උපක්‍රමයක් යොදමු. අපි ඇටසැකිල්ලක් වෙත අවධානය යොමු කරන්න ඉස්සෙල්ලා අපි ඇස් දෙක පියාගෙන මේ වෙලාවේ මේ බණහන වෙලාවෙම ඉන්න ඉරියව්ව කමන්නේ ඔය ඉන්න ඉරියව්වෙම ඉඳගෙන මේක පුහුණුවක් මේක මේ කමටහන කියා දීම සඳහා මිසක් භාවනා කරන්න කියලා නෙමෙයි මම කියන්නේ ඒකද තුට්ටක් අපි මේක කරලා බලමු මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න මට පහසු වෙනවා හොඳයි ධර්මයේ ශ්‍රවණය කරන කට්ටිය තුට්ටක් ඇස් පියාගෙන තුට්ටක් අවධානය යොමු කරන්න මම කියන විදිහට හිස් මුදුනට අවධානය යොමු කරලා හිස් මුදුනේ තියෙනවා හිස් කබලයේ පැතලි කොටසක් අන්න එතන තමන්ගේ හිත උඩ තියනවද කියලා පොඩ්ඩක් බලන්න. එතෙන්ට අවධානය යොමු කරගෙන සූටක් වෙලා ඉන්න. මොකද දැන් අපි එතෙන්ට අවධානය යොමු කරගෙන අපිට නිකන් දැනෙනවා නොදැනෙනවා වාගේ ඇටසැකිල්ල ඇටසැකිල්ලේ මේ තියෙන හිස් මුදුනේ කොටස දැනෙනවා නොදැනෙනවා වාගේ තමන්ට හොඳට තේරෙනවා දැන් මේ හැඩයට තමයි මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ ඊට පස්සේ එහෙම චුට්ටක් වෙලා ඉන්න. දැන් එහෙම දැනි දැනි දැනෙනවා නොදැනෙනවා වාගේ ඇටසැකිලි තමන්ගේම ඇටසැකිලි දැනි දැනි ඉන්නවා. හිස් මුදුන කියනකොට වෙනදාට මගේ අවධානය යොමු වෙන්නේ එක්ක කොණ්ඩෙට නැත්නම් තට්ටෙට. නමුත් දැන් මම අවධානය යොමු කරලා තියෙන්නේ ඇටසැකිල්ලට. හොඳයි. කොහොමද දැන් හිමින් සැරේ එන්න S2 ළඟ තියෙන කණ්ණාඩි දෙක වගේ ලොකු තව් දෙකක් අන්න එතෙන්ට එන්න. ඇවිල්ලා අන්න එතන බලන්න පොඩ්ඩක් එතන බලනකොට අපිට තේරෙනවා ඇස් දෙක පියාගෙන එතෙන් එතන අරමුණු කරන්න. එතකොට උන්න අපිට තේරෙනවා එතන තියෙනවා කියලා තියනවද බලන්න ඇස් දෙක වටේට තියෙන තව. දැන් ඊට පස්සේ ඊළඟට තව පල්ලෙහාට ඇස් දෙක පියාගෙන නාසිකාව අගට හිත යොමු කරන්න නාසිකාව අග තියෙන ත්‍රිකෝණාකාර තවුවක් තියෙනවා. අන්නේ ත්‍රිකෝණාකාර තවුවට හිත යොමු කරගෙන පොඩ්ඩක් වෙලා ඉන්න. දැනි දැනි ඉන්න එතන. ඇස් එක දැන් දැන හිටියව නාසය යට තියෙන ඇටසැකිලි එහෙම තවුවක් තියෙනවා කියලා දැනි දැනි ඉන්න. දැන් යම් කිසි සංඥාවක් එනවා එහෙම තියාගෙන ඉන්න. හැබැයි ඒක හරියටම එන්නේත් නැහැ. හරිද? ඊට පස්සේ දැන් බලන්න හකු පාඩාවලට පොඩ්ඩක් හිත යොමු කරන්න. හකු පාඩාවලට හිත යොමු කරපුවාම දත් ටික එහෙම පොඩ්ඩක් තද කරනකොට එතන තියෙන විදිහ ගැන චුට්ටක් අට අරිනකොට අහනකොට කොහොමද මොකද්ද වෙන්නේ කියලා එතන තියෙන විදිහ ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. ඔන්න දැන් යමක් දැනේ. තාමත් අපි ඇස් දෙක පියාගෙන කන් වල හිල් වලට අවධානය යොමු කරන්න කන් දෙක යට තව දෙකක් වගේ තියෙන මේ හකු පාඩාව තියෙන පැත්තට ආසන්නයේ අන්‍යතෙන් හිත යොමු කරන්න. හිත යොමු කරගෙන චුට්ටක් වෙලා ඉන්න. යම් කිසි සංඥාවක් ඇති වෙනවා නමුත් පැහැදිලි නෑ හුඟක් අයට ඒක. හකු පාඩාව කියවම පැහැදිලි නෑ. නමුත් මෙතන යමක් තියෙන බව තේරෙනවා. ඒ වගේ තමයි ඊළ ඇයට වලට හිත යොමු කරන්න. ඊළ ඇයට කියන්නේ නිකන් හීනයක් වගේ නිකන් නොපැහැදිලි චිත්‍රයක්. ඒකේ තියුණු කොන් නැති sharp edges නැති නිකන් නොපැහැදිලි චිත්‍රයක් තියෙනවා ඉලයට කියලා කිව්වහම කොඳු යට කියලා හිතනද කොඳු යට පේලිය ගැන වක් හැඩයට තියෙන යම් කිසි අදහසක් වෙන එක හරියටම නැහැ එතකොට අන්න ඒ වගේ අපිට අපි චුට්ටක් බලන්ද මේ ශරීරය අපි උකුල් ඇටේ කියොත් එහෙම ගොඩාක්ම අපිට අදහස අඩුයි අත්වල ඇට කිව්වහම විශේෂයෙන් අත්වල මේ පහළ බාහුවේ තියෙන අස්ති දෙකක් තියෙන එතෙන්ට යොමු කරන්න අස්ති දෙකක් ගැන අපිට අදහසක් එන්නේ නැහැ. ඉතින් හොඳයි. දැන් ඔන්න ඕක අපි දැන් ඇඟිලි වල ඇට කියලා කිව්වහම අත්ල පුරාවටයි තියෙන්නේ. බලන්න එහෙම එහෙම අදහසක් එනවද කියලා හිතමු කරන්න ඇඟිලි වල ඇට කිව්වහම එහෙම අදහසක් එනවද කියලා හිතමු කරන්න. චුට්ටක් වෙලා. බොහෝ අයට එහෙම එන්නේ නැහැ. හරි. ඔය විදිහට මුළු ශරීරය පුරාම අවධානය යොමු කළ යුතු තියෙනවා. දැන් අපි බලමු සැබෑවටම ඇටසැකිල්ලක ස්වභාවයක් මොකක්ද කියලා දැන් S2 ඇරලා හිමින් සැරේ රූපවාහිනී තිරයට හිත යොමු කරන්න මේ තියෙන්නේ හිස් කබල බලන්න ඔබ අර භාවනාව කරන නැත්නම් S2 පියාගෙන බලපු වෙලාවේ දැක්ක විදිහද මේක තියෙන්නේ කියලා චුට්ටක් බලන්න හොඳට අර බලන්න S2 යට තියෙනවා ඉලක් නාසිකාව යට තියෙන ත්‍රිකෝණය වගේ කිය අර ධාරයක් වගේ තියෙනවා අපි ඒක හරියටම දැක්කේ නැහැ අපිට ඒ සටහන හරියට තිබුණේ නැහැ ඊළඟට කන යටත් තියෙනවා හිලක් බලන්න මේ කන යට තියෙන තවුව මෙන්න මේ වගේ තියෙන්නේ මෙතන ගැනත් මේ හකු පාඩාවල තියෙන ස්වභාවය මෙහෙමයි ඒ ගැන අපිට ලොකු අදහසක් ඇති වුණේ නැහැ. ඒකට මේ දැන් අපි කළ යුතු දේ ගැන අපි ටිකක් සාකච්ඡා කරමු මේ හිස්කබල මූණ දිහා විතරක් ඉස්සෙල්ලාම බලාගෙන. බලන්න දැන් කරන්න ඕන දේ තමයි මේ වගේ අත්සකිල්ලක රූපයක් දිහා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා දැන් නාසිකාව අග තියෙන ඒ ත්‍රිකෝණාකාර තවුව දිහා හොඳට බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා හොඳට හිතට ගන්න එක. හොඳට හිතට අරගෙන දැන් S2 පියාගන්න ආයසරයක් චුට්ටක්. S2 පියාගෙන බලන්න ඒක මතකද කියලා. අන්න එහෙමයි සටහන හදාගන්නේ. දැන් බලන්න මතකද කියලා. දැන් හොඳට මතක නම් නාසිකාව යට තියෙන තව්ව හොඳට මතකද කියලා බලනවා. ආයසරයක් ඔය S2 වටේ තියෙන කණ්ණාඩිය වගේ තියෙන මේ තව් දෙක දිහා බලාගෙන ඉඳලා හොඳට ඒක මතක හිටියද කියලා බලනවා. ඊළඟට මේ හකුපාඩා ළඟ නැවත වාරයක් අවධානය යොමු කරමු අපි කනේ තියෙන මේ හිලට අන්න එතන තියෙන මේ මේ හකුපාඩා තියෙන විදිහ පිළිබඳව හොඳට බලාගෙන ඉන්න පොඩ්ඩක්. එතන කන තියෙන තැන තියෙන මේ හිලත් මේ අර යකඩ කුරක් වගේ තියෙන තැන ඒ මේ සම්බන්ධ කරන් දාලා තියෙන ඒවා. නමුත් මේ එතන ඒ ඒ ප්‍රදේශයේ තියෙන විදිහ හොඳට මතක තියාගෙන ඇස් දෙක පියාගෙන ඔය පැති පෙනුම මතකද කියලා බලන්න හොඳට. ඇස් දෙක පියාගෙන මේක දිහා හොඳට ඉස්සෙල්ලා ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඇස් දෙක පියාගෙන මතකද කියලා බලන්න. බලන්න මේ හිතේ පිටුපස තියෙන විදිහ. ඔය තියෙන විදිහ පැත්තෙන් ඔය විදිහටයි තියෙන්නේ. ඒක දිහා හොඳට බලාගෙන ඉඳලා ඇස් දෙක පියා ඇස් දෙක අරගෙන හොඳට බලාගෙන ඉඳලා ඇස් පියාගෙන මතකද කියලා බලනවා. ඇස් පියාගෙන නැවත මතකද කියලා බලනවා. අන්න එහෙම බලලා ඊට පස්සේ අපි ඒක මතක තියාගන්න ඉතින් ඇට සැකිල්ලක රූපයක් හොයාගන්න ඕනේ. බලන්න අපි ඔහොමම එන්න අර ඉලයට පේලිය පැත්තට චුට්ටක්. හරි. ඉලයට පේලිය පේන විදිහ ගැන අපිට පුළුවන් අවධානය යොමු කරන්න. අවධානය යොමු කරපුවාම පපුවේ මේ අස්ති තියෙන විදිහ බලන්න මේ පිළිබඳව අපිට යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් මේක දැකලා. එතකොට මේක දිහා බලාගෙන ඉඳලා හොඳට මේ ටයි එක වගේ කෑල්ලක් තියෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉඳලා අපිට පුළුවනි S2 පියාගෙන ඕක මතක් වෙන ගානටකම් ආය බලනවා හිතේ සටහන ඇඳිලාද කියලා. ඊට පස්සේ ආය සටහන ඇඳිලා නැත්තම් ආය බලාගෙන ඉන්නවා මේක දිහා. ආය S2 පියාගෙන බලනවා සටහන හිතේ ඇඳිලාද කියලා. ආය බලාගෙන ඉන්නවා. මේ විදිහට අපි අත්වල තියෙන ඇඟිලි වල මම අර කිව්වා වගේ අත්වල ඇඟිලි දිශා දිශාවට හිත යොමු කරොත් ඒත් ඒ වගේ. මොකද වෙන්නේ? අපිට බලාගෙන මේ අත්වල ඇඟිලි දිහා හිමින් සැරේ බලාගෙන ඉඳලා පුළුවන්කමක් තියෙනවා බලන්න මේ තියෙන විදිහ අත්ලත් එක්ක අපේ මේ මණික් කටුව ළඟ ඉඳලාම මේ ඇඟිලි ටික තියෙන්නේ. අපේ අර පල්ලෙහැයින් ওই පේන යට කැලේ ටික තමයි අපේ ඇඟිලි ටික වෙන්නේ. එතකොට මෙහෙම අදහසක් අපිට එන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ අපි අත ගැන හිතනකොට මෙහෙම අදහසක් එන්නේ නැහැ. ඉතින් මේක දිහා හොඳට බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන බලන්න අපිට මාපට කිල්ල ගැන තියෙන අදහස. ඔය පැත්තෙන් පේන්න තියෙන්නේ මාපට කිල්ල. ඉස්සරහින් පේන්න තියෙන්නේ. එතන මාපට කිල්ල ගැන අපිට ඔහොම අදහසක් මේක ඇතුලේ මේ අස්ති මෙහෙම තියෙනවා කියලා සාමාන්‍ය ජීවිතේ අපිට කවදාකවත් බොහෝ විට වෛද්‍යවරයෙකුට මේ ශාස්ත්‍රය තුල ඉන්න කෙනෙකුට හැරෙන්නට අපිට ওই සටහන එන්නේ නැහැ. ඒ සටහන ඉස්සෙල්ලා මේ අනුන්ගේ ඇටසැකිල්ලක් දිහා බලලා හොඳට සටහන හදාගන්න ඕනේ. මේ අත දිහා හොඳට බලාගෙන ඉඳලා මොකද අපි කරන්නේ? මේ අත දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ අතේ අතේ මොකද කරන්නේ හොඳට බලාගෙන ඉඳලා මේක මතක හිටියට පස්සේ ඇස් දෙක පියාගෙන මතක හිටියට පස්සේ හරි ඒ සටහන තමයි අපි හදාගත යුතු තියෙන්නේ මේ සටහන හදාගන්න මේ ඇටසැකිල්ලක රූපයක් පාවිච්චි කරන්න ඕන දැන් අපිට පුළුවන් ඒ විදිහට එකින් එක එකින් එක එහෙම කරගන්න සම්පූර්ණ ඇටසැකිල්ල දිහාවට අපි දැන් අවධානය යොමු කරමු පොඩ්ඩක් එතකොට මම දැන් එකින් එක ආයෙ මතක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය විදිහට සම්පූර්ණ ඇටසැකිල්ලක් දිහාවට අපිට පුළුවන් අවධානය යොමු කරලා එකින් එක එකින් එක එකින් එක කොටස් ඉස්සෙල්ලා වෙන වෙනම වෙන වෙනම අපි ඔය කිව්ව විදිහට සටහන් ටික හදා ගන්න ඕනේ. ඉතින් මේකට අපේ මේ පින්වන්තය දැකලා ඇති සමහර වෙලාවට අරණ්‍ය සේනාසනයක එහෙම ඒ වගේ තැන් වලට ගිහාම ඇට සැකිල්ලක් එල්ලලා තියෙනවා. ඒ ඇට සැකිල්ලක් එල්ලලා තියෙන තැන් වලට අපේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බලන්න මේ උකුල් ඇටය ගැන එහෙම අපි හිතුවා නම් එහෙම මේ මේ වගේ අදහසක් අපිට එන්නෙම නැහැ. මේ කකුලේ තියෙන මේ සංදි අර බලන්න ඒත් එක පේන රත්වල තියෙන පහළ බාහුවේ තියෙන අස්ති දෙකක්. එතකොට කකුලේ ඒ ඒවා හරියට සටහන අපිට ඇවිල්ලා නැහැ. දැන් මේ බලන්න දැන් දණිහ කියලා කිව්වහම ධනිය අපි හිතන්නේ නිකන් ලොකු පොල් කට්ටක් වගේ එකක් තියෙන කියලා. නමුත් පුංචි ත්‍රිකෝණ කෑලි දෙකක් වගේ දෙයක් තමයි ධනිස් පොල් කට්ට ළඟ තියෙන්නේ. මේක හැමෙන් වැහිලා තියෙන හින්දා මේ විදිහට තේරෙන්නේ නැහැ. කකුලෙත් පල්ලෙහා බාහුවේ අස්සි දෙකක් දෙකක් තියෙනවා. හුඟක් වෙලාවට අපිට දැනට හිතිලා තියෙන මෙතන තියෙන එකයි කියලා. ඉතින් මේ වගේ මේ කකුලේ ඇඟිලි ගත්තාම ඒත් එහෙම ඒවා හරීම මේ ඔය තියෙන විදිහට තියෙන්නේ ඔය තියෙන ඒ වක් ස්වභාවය මේවා සාමාන්‍ය ප්‍රමාණයට හරි හරියටම නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් ප්‍රමාණයකට අපිට මේ පිළිබඳ සටහන තියෙන්න ඕනේ. සම්පූර්ණ ඇටසැකිලි නොයේකුත් තැන් පිළිබඳව අපිට සටහනක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම සටහන අපි හදාගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා එකින් එක තැන් තැන් තැන් තැන් පිළිබඳ අපි සටහන හදාගත්තට පස්සේ අපිට පැහැදිලිවම පුළුවන්කම තියෙනවා අපේ මේ ජීවිතයේ අපි දකින රූප පිළිබඳව අපිට තියෙන සංඥාව ටික ටික වෙනස් වෙලා යනවා. හරි? සංඥාව වෙනස් වෙලා යනවා කියලා කියන්නේ දැන් එතකොට මට ඒ තැන් තැන් ගැන තැන් තැන් ගැන හිතනකොට ධනිහ කියලා හිතනකොට මේ තමන්ගේ ධනිහ කියලා හිතනකොට අන්න අර වගේ එකක් මතක් වෙනවා මෙතන. කකුල කියලා හිතනකොට අර අර වගේ අර මේ ඇඟිලි ටික මතක් වෙනවා. එතකොට අත් කියලා හිතනකොට අත්වල ඇඟිලි ටික මතක් වෙනවා. හිස් කබල කියලා හිතනකොට يعني ඔළුව කියලා හිතනකොට මූණ කියලා හිතනකොට දත් කියලා හිතනකොට අර වගේ කන් කියලා හිතනකොට ඒ තැන් ගැන මේ වෙනකන් නොතිබ්බ හැඟීමක් උපදිනවා. මේ වෙනකන් නොතිබ්බ හැඟීමක් උපදිනවා. ඉතින් අන්න ඒ හැඟීම උපදවා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන தত্ত্বය. අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ මේ වෙනකන් හම්බුනේ නැති සටහනක් හදාගන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔය විදිහට අනුන්ගේ ඇටසැකිල්ලක් වෙනත් ඇටසැකිල්ලක් දිහා බලමින් ඒ ඒ හොඳට S2කින් එක දිහා බලන ඉඳලා සටහන හොඳට හිතට අරගෙන S2 පියාගෙන උත්සාහ කරනවා S2 පියාගෙන උත්සාහ කරනවා ඒක තමන්ගේ මනසේ ඇඳිලාද කියලා හරියට බලන හොඳට මේක වැඩිපුර වාර ගාණක් බල බල බල බල මේ හැම තැනකම උකුල් හැටේ හැඩේ හැම තැනකම හැඩතල ටික ඒ සටහන අපි හොඳට හදාගන්න ඕනේ. හැම තැනකම හදාගන්න ඕනේ. ඉතින් ටික ටික ටික ටික බලමින් ඇත්තටම දැකලා ඇති ස්වාමීන් වහන්සේලා සමහරවිට ඇටසැකිල්ලට ඇටසැකිල්ලක් වටේට ඉඳගෙන ගොඩ වෙලා තෙන්පලා හිටගෙන ඉන්නවා සමහරවිට දාන එහෙම අරගෙන ගිය වෙලාවක සමහරවිට අත්දැකීම් ඇති සමහර අය හිතනවා බලන්න අපිට පේන දේ මේ ඇටසැකිල්ල දිහා බලාගෙන මේ හාමුදුරුව මොකද්ද මේ කරන්නේ කියලා සමහරවිට අපිට පේන දේ නෙවෙයි මේ පේනවට වැඩිය කොච්චර ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවද ඇත්තටම මම මේ කියන්නේ මම ගිහිව ඉන්න කාලේ නායවෙනි ආරණ්‍ය සේනාසනයේට වැඩම කරපු වෙලාවක ඒ අපිට නැවතින්න දීලා තිබ්බ තැනක තිබුණා මේ ඇටසැකිල්ලක් එල්ලලා ඉතින් තේරුණේ නැහැ මොකටද මේක තියෙන්නේ කියලා. නමුත් එතනින් වඩින්න ස්වාමීන් වහන්සේලා මේ ඇටසැකිල්ල දිහා බලාගෙන ගොඩක් වෙලා බලනකොට මට ඇත්තටම හිතෙච්ච දේ තමයි මේ භාවනා ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේලාට බොහෝ පින් රැස් වෙන්න ඕන අපේ කඩවැද්ද දිනාංශ ස්වාමීන් වහන්සේ ආදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාලයේ ඉඳලා මේ ඒ දේශනා කරපු දේවල් ඒ ආකාරයටම ආරක්ෂා කරගෙන කමඨහන් ආරක්ෂා කරගෙන ලෝකයට මේ තේරවාදී බුදුදහම નિවරදිව ලබා දෙන්න කොච්චරනම් කැපකිරීමක් කරලා තියෙනවද මේ ලංකාවේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඉතින් ඒ අනුව තමයි අපිටත් මේ දායාදය ලැබෙන්නේ වැනි මහා උතුම් ගුරුවරුන්ගේ ආభాසය ලබන හින්දායි. ඉතින් මම මේ මතක් කරන්නේ ඒ ඇටසැකිලි දිහා බලාගෙන මේ ස්වාමීන් වහන්සලා ඉන්නවා දකින්නකොට අපිට මහා පුදුම හැඟීමක් ඇති වුණා. ඒ කරන්න දේ ඒකයි. ඒකයි අපි හැමදාම කියන්නේ පෙනෙන පෙනෙන දේ වෙනම දෙයක් අපිට පේන්නේ මේ ඇටසැකිල්ල දිහා බලාගෙන ඉඳලා ගියා කියලා. නමුත් සමහර විට ඒ වැඩම කරන ස්වාමීන් වහන්සේ නමක් අපිව දැක්කහම අපේ මේ හැම විනිවිද මස විනිවිද ඇටසැකිල්ල දක්වාම හිත වර්ධනය කරපු ඇටසැකිල්ල දක්වාම දැනෙන විදිහට හිත වර්ධනය කරගෙන ඒ කමටහන අඩු වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ සිතේ තියෙන යම් උපාදානයක් තියෙනවා නම් එන්න කිසිම උපාදානයකට එන්න ඉඩ තියන්නේ නැතුව කිසිම අලුත් තමන්ගේ අතුලාන්තයේ තියෙන අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් සහෝදරයා වෙන්න පුළුවන් ඒ කිසිම දෙයකට ඒවා ගැන තියෙන යම් සුබ හැඟීමක් තියෙනවා නම් ඒවා බැහැර කරමින් මේ ලොකු උත්සාහයක් ගන්න කෙනෙක් ඒ කය දැක්කට එහෙම හිතෙන්නේ මේ ලෝකේ විදර්ශනා වඩන මිනිස්සු ඉන්නවා ඒ අය මහා උත්සාහයක් ගන්නවා තමන්ගේ අතුලාන්තයේ තියෙන මේ ප්‍රශ්නේ විසඳගන්න නමුත් අපිට පේන්නේ ඒවා තවත් එක කයක් විදිහට විතරයි. ඒක නිසා සමහර අය විසුණුහන්සලාට හරියට නිඳා කරනවා. ඒ වගේ කරන ඒවා දැක්කහම ඒකේ තියෙන මහා උත්තුංග ගුණාංගය මොකක්ද කියලාවත් බලන්නේ නැතුව ඒවට නිඳා කරනවා. ඒක මහා පෞරස් කරගන්නවා. ඒකින් දා අපි බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මේ වටින දේවල් කෙනෙක්ගේ සංසාර ජීවිතේ මහා දුකක් විඳින්න තියෙන අවස්ථාවක් නැති වෙනවා ඒ පුංචි දර්ශනයෙන් පවා. සමහර විට අනාගතයේ සම්පූර්ණ වෙනසකට භාජනය වෙන්න හේතුවක් වෙනවා එවැනි දර්ශන දැකීමෙන්. ඉතින් මෙතනදී ඒ සිද්ධ වෙන දේ ගැන මම මේ මතක් කරේ පෙනෙන දේට වැඩිය එහා ගිය දෙයක් අපි හැමදාම විදර්ශනා වැඩසටහනේදී මතක් කරන්නේ පෙනෙන දේට එහා ගිය නොපෙනෙන පැතිකඩක් මේ ලෝකේ තියෙනවා කියන එකයි. අන්න ඒ ගැන තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. එතකොට පින්නන්ත ඔබටත් පුළුවන්කම තියෙනවා පැහැදිලිව මේ පින්නන්තයට මේකට අරන්න සේනාසනයක්ම අවශ්‍යතාවයක් නැහැ. බොහෝ දිනකට පුළුවන් මේ අන්තර්ජාලයෙන් වුණත් මේ වගේ ඇට සැකිල්ලක රූපයක් හොයාගෙන ඒ එහෙම එවැනි රූපයක පහස ලබා ගන්න ওই සංඥා ඇති කර ගන්න පුළුවන් අන්තර්ජාලයේ අපි හෙව්වොත් භාවනාව සඳහාම සකස් කරපු මෙවැනි දර්ශන තියෙනවා එහෙම නැත්නම් විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට නැත්නම් වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න සකස් කරපේවා තියෙනවා human skeleton කියලා හොයපුවාම මේක හොයාගන්න පුළුවන් ලේසියෙන් උතර ගොඩක් රූප ලැබෙනවා සිංහලෙන් හොයනවට වැඩිය මේ එතකොට පුළුවන්කම තියෙනවා මිනිස්සෙක්ගේ යට සැකිල්ලක රූප හොයාගෙන ඒවා කරකවලා බලලා Tamanට නියම සංඥාව ඇති කරගන්න ඒ රූපය දැක්කරන් ඇති අතීතයේදී එවැනි පහසුකම් තිබුණේ නැහැ. එහෙනම් නිවසේ ඉඳලා මේ කටයුතු කරන අයට බොහොම පහසුවක් තියෙනවා මේ කටයුත්ත සම්පාදනය කරගන්න. හොඳයි. දැන් එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ? දැන් හරියට සටහන් ටික හදා ගන්නවා. යම් කිසි කෙනෙක් නිවැරදිව ඒ හැම තැනකම සටහන් ටික හදා ගන්නවා. ඒ හදාගත්තට පස්සේ මැදදිත් පුළුවන් ආයතරයක් මතක නැත්තම් ගිහිලා ආය බලලා එන්න. නමුත් සාමාන්‍ය දුරට හදාගත්තට පස්සේ කරන්නේ අර අපි ඉස්සෙල්ලා කරා වගේ දැන් යනවා ආයතරයක් ඇස් දෙක පියාගෙන තමන්ගේ භාවනාව ආරම්භ කරන්න. එතකොට තමන්ගේ භාවනාව ආරම්භ කරපුවාම හිස් කබලට හිත යොමු කරපුවාම වෙනදා වගේ නේද සටහන තියෙනවා. දැන් සටහන තියෙන හින්දා කිසිම ගැටලුවක් නැහැ. දැන් ඇටසැකිල්ලක් නැවත දැකීමේ අවශ්‍යතාවයක් කොහොමත්ම නැහැ. හරිද? ඒ නැත්නම් Tamanට සටහන හරියට ඇඳිලා නම් එහෙම නැහැ. එහෙම සටහන ඇඳිලා නැත්නම් නැවත ඇටසැකිල්ලක් බලලා අර වගේ සංඥා ටික ආය හදාගෙන එනවා. දැන් අපි හිතමු හොඳට සටහන හදාගත්ත කෙනෙක් කියලා. හොඳට සටහන හදාගත්ත කෙනෙක් දැන් භාවනාවට නිමග්න වුණා. දැන් එයා හිස්මුදුනේ ආයසරයක් පටන් ගන්නවා. හිස්මුදුනේ පටන් ගත්තාම මොකද වෙන්නේ? හිස් මුදුනේ ඉඳලා හිස් මුදුනට හිත තියනකොට ඔන්න දැන් තමන්ගේ යට සැකිල්ල හොඳට තමන්ගේ යට සැකිල්ල ගැන එතන තියෙන හැඩේ. දැන් කන් කන් දෙක ළඟට හිත යොමු කරනකොට පසුපස ප්‍රදේශ හිත යොමු කරනකොට අර ඉස්සෙල්ලා දැක්කා වගේ අරකේ අර තියෙන මේ පසුපස ප්‍රදේශය හරියටම තමන්ගේ මනසේ සටහන් වෙනවා. එතකොට ඒක තියනවා තියෙන මෙන්න මේ ආකාරයට තියෙන්නේ කියලා නිවැරදිව දැනි දැනි දැනි දැනි දැනි දැනි හැම තැනම හිත යොදමින් අකුපාඩා වලට හිත යොමු වෙලාවට එතෙන් හිත යොදමින් තවත් නාසයට හිත යොමු කරනකොට එතන නාසිකාවග තියෙන ඇට සැකිල්ල තියෙන අර තව්ව දැන් දැන් ඉස්සෙල්ලා වගේ ත්‍රිකෝණාකාර විතරන්නේ මැදින් හිලක් මැදින් අර වෙන් වෙලා තියෙන කුටීරයක් වගේ වෙන් වෙලා තියෙන චූටි ඇට සැකිල්ලකින් හැදිච්ච බිත්තියක් තියෙන බව අත්දැකීමෙන් හිමින් සැරේ පුළුවන්කම තියෙනවා දැන් නැවත මේ කරගෙන යන්න ඒ වගේම ඇස්වලට ඊළඟට උරපතු යටට කොහොමද තියෙන්නේ මේ විදිහට ඒ ඒ තැන්වල හිත තියමින් ඒක දැනි දැනි දැනි දැනි ඉන්නවා. ඔන්න එනකොට එක තැනක සංඥාව හරියට නැත්තම් ඒක පහු කරගෙන යනවා. නමුත් මතක තියෙනවා මට උරපතු යට ළඟ සංඥාව හරියට නැහැ. මට මේ උරහිස උරහිසේ මේ ගෝල සංධිය තියෙන තැන ගැන සංඥාව හරියට නැහැ. Tamanට ඇස් දෙක පියාගෙන මේක දැනෙනවා. මේක දැනනකොට මොකද කරන්නේ? ඒ විදිහටම කරගෙන ගිහිල්ලා නැවත දැන් දැන් හොඳට දන්නවා දන්නේ නැත්නම් මුළු හිස් මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා එක එක තැන් තැන් තැන් තැන් තැන් තැන් ගැන මෙහෙම දැනි දැනි දැනි දැනි දැනි දැනි වාසය කරනකොට ඒ දැනීම හරියට නොදැනීමත් දැනීමත් අතර වගේ හින්දා හිත ගොඩාක් වෙලාවට පිටට යන්නේ නැහැ. හිත යන්නේ නැහැ ඇටසැකිල්ලෙන් පිටට. ඒකෙන්ද තමන්ගේ ඇටසැකිල්ල මේ ඉස්සරහින්ම වා ගැනීමක් නෙවෙයි කරන්නේ. තමන්ගේම ඇටසැකිල්ල ගැන සංඥාවක් උයි ඇති කරගන්නේ. ඉස්සරහින් අපි අරසැකිල්ලක් මවාගත්තාම සාමාන්‍යයෙන් අපේ ශරීරය ගැන සංඥාවක් ඇති වෙනවා අඩුයි. ඒකින්ද උකුල් ඇටේ කියනකොට උකුල් ඇටේ පිළිබඳ සංඥාවක් එතකොට අත්තට කියනකොට අත්තට පිළිබඳ සංඥාවක් පිටේ යට කියනකොට පිටේ යට පිළිබඳ සංඥාවක් ධනිසට කියනකොට ධනිසට පිළිබඳ සංඥාවක් ඇඟිලි යට කියනකොට ඇඟිලි යට පිළිබඳ සංඥාවක් හදාගත්ත කෙනා උදේ ඉඳන් පල්ලෙහාටම මේක හොඳින් දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි කරගෙන යනවා එහෙම දැනි දැනි දැනි දැනි කරගෙන යනකොට හැමතරකම වගේ තමන්ගේ ශරීරය පිළිබඳ සංඥා ඇති වෙනවා. දැන් පින්නන්නේ එක මොහොතක් බලන්ඩ සුට්ටක් නිකන් ඇස්තේ පියාගෙන තමන්ගේ මුළු ශරීරයම කියලා අපි හිතනකොට අපේ මුළු ශරීරයම ගැනම හැඟීමක් තියෙනවා. මේ මස් ශරීරය ගැන මම කියන්නේ. මේ ඇටසැකිල්ල ගැන නෙවෙයි සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් ඇස්තේ පියාගෙන තමන්ගේ ශරීරය දැන් මේ ඉඳගෙන ඉන්න කෙනෙක් ඉඳගෙන ඉන්න ඉරියව්වෙම ඉඳලා තමන්ගේ ශරීරය කියලා හිතුවාම මේකේ මේ මස් මේකේ මේ සම්පූර්ණයෙන් ලේ සහිත මේ ශරීරය පිළිබඳ මොකක්ද මේ හැමෙන් වැහිච්ච හැමත් එක්ක ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඇඳුනුත් එක්ක අපිට මේ මුළු ශරීරය ගැනම හැඟීමක් තියෙනවා. අර විදිහට ඇටසැකිල්ල ගැන සම්පූර්ණයෙන්ම ටික ටික ටික ටික ඒ ඒ තැන්වල ඒ ඒ තැන්වල සංඥාව ඇති කරගත්ත කෙනෙකුට මෙහෙම ඇස් දෙක පියාගත්තාම දැන් එහෙම හොඳට ඒ තැන් ටික පුරුදු කරන්න හදිස්සි වෙන්න එපා. බොහොම හිමින් සැරේ හැම තැනකම සතහන පුරුදු කරන්න මම මේ කියන හින්දා කරලා බලන්න. ඊට පස්සේ ඇස් දෙක පියාගත්තට පස්සේ තමන්ගේ සම්පූර්ණ හිත යනවා නම් මේ ශරීරය පුරාට කොතනට හරි වේගෙන් හිත කොහෙට හරි යනවා නම් ඒක අපිට මුළු ශරීරෙම දැනෙනවා වගේ කියන්නේ ඒකයි වේගෙන් හිත කොහෙට හරි යනවා නම් මුළු ශරීරයම යාට මේ මතක් නමනකොට පවා මේ මතක් තියෙනකොට පවා හැම වෙලාවකම යාට මේ ඉන්න හැඩේ අනුව තමන්ගේ ඇටසැකිල්ල පිළිබඳ සංඥාවක් තියෙනවා අන්න ඒ සංඥාව තමන්ගේ ශරීරය තුළ මේ සංඥාව හදා ගන්න පුළුවන්කම තියෙනවා. හරි මේක පැහැදිලිවම කරන්න පුළුවන් දෙයක්. හරි මේක පැහැදිලිවම කරන්න පුළුවන් දෙයක්. එතකොට හැරෙනකොට, දඟලනකොට මේ සංඥාව වර්ධනය කරගෙන ඇවිදිනකොට තමන්ගේ ඇට සැකිල්ල ගැන සංඥා තියෙනවා. ඒ කියන්නේ ඇට සැකිල්ල පෙනිපෙනී ඇවිදිනවා නෙවෙයි. ඇට සැකිල්ල පිළිබඳ සංඥාවක් තියෙනවා. මේක හරියට මෙන්න මේ වගේ මේකට කැමති වෙන එකක් නෑ මම මේව කතාවක් කියනවා. නමුත් අත කතාවක් මම කියන්න සූදානම් වෙන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙනකොට අපේ හිතේ මේක මැරෙන හැටි ගැන මම කියනවා සාමාන්‍ය පුද්ගලයෙක්ගේ පුතග්ජන පුද්ගලයෙක්ගේ තියෙන ස්වභාවයක් අරමුණට අරගෙන යම් කිසි රූමත් කෙනෙක් මූණ විතරක් පේන්න තියාගෙන ඝනකම් ඇඳුමකින් සම්පූර්ණ ශරීරය වහගෙන ඇවිදගෙන යනවා. මේ රූමත් මුහුණ දකින්න කෙනෙකුට එයාගේ ශරීරය දිහා අත් පා ගැන අවධානය යොමු කරනකොට ඇඳුම විනිවිද හැම පිළිබඳව සංඥායන ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය මිනිසුන්ට. ඒක ඉතා සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙම වෙනවා. එහෙම අදහසක් එන්නේ හැම තමයි අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇඳුම විනිවිද හැම පිළිබඳ මතක් වෙනවා වගේ ඒ මතක් වෙන්නේ ඇත්තටම ඇඳුම ඒක ඒක මනසේ ඇති වෙන ස්වභාවයක්. එහෙම නැතු මේ ඇඳුම විනිවිද ගියා කියලා කියන්නේ ගියා කියලා කියන්නේ ඇඳුම විනිවිද හැම දැනෙන ගතියට එනවා. ඒක ඒ හැම පුහුණු කරලා තියෙන හින්දා නැත්නම් හැම ආශ්‍රය කරලා තියෙන හින්දා ඒක වෙන්නේ. දැන් අපි කරේ ඒක සතුටු වීම සඳහා කරපු දෙයක්. අපි දැන් කරේ මොකක්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට හැමත් විනිවිද, ඇඳුමත් විනිවිද, හැමත් විනිවිද, මසුත් විනිවිද ඇයට සැකිල්ල දක්වාම හිත යන විදිහට සකස් කරා. එතකොට කෙනෙක් දැක්කහම ඒ කෙනාගේ එයා හැරෙනකොට, එයා ඉඳ ගන්නකොට මේ සංඥාව වඩපු කාලෙදී එයාගේ ඇටසැකිල්ල පිළිබඳව තමන්ගේ මනසට දැනෙන ගතියක් අර අර ඇඳුම විනිවිද හැම දැනෙනවා වාගේ එන්නේ එහෙම දැනන ගතියක් මම මේ උදාහරණයකින් ඒක පැහැදිලි කරන්න ඕනේ හින්දායි එහෙම කිව්වේ මොකද්ද මේ වෙන తত্ত্বය කියලා තේරුම් කරවන්න. එහෙම අටක සංඥාව වඩමු කියනවා මේ මොහොතේ මාව පේනවා නම් යම් කිසි කෙනෙකුට ඒ මේ ඇටසැකිල්ල මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ ඇටසැකිල්ල ඇටසැකිල්ලක් ඉඳන් ඉන්නවා කියලා පේනවා නෙවෙයි. ඇටසැකිල්ල සංඥාව තියෙනවා. ඉතින් ඇටසැකිල්ලත් ඉඳගෙන ඉන්නේ. මේ මේ හැමත මේ මසට යටින් තියෙන මේ ඇටසැකිල්ල පිළිබඳව සංඥාවක් ඇති වෙනවා. අන්න ඒක තමන්ගේ ශරීරය පිළිබඳ සම්පූර්ණයෙන්ම මේ මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඇස් දෙක පියාගත්තාම සම්පූර්ණයෙන් තමන්ගේ ඇටසැකිල්ල ගැන දැනි දැනි ඉන්න පුළුවන්කම මේ ඇටසැකිල්ලේ හැඩතලය මේ ඉන්නකොට තියෙන හැඩය ගැන යම් කිසි සටහනක් තමන්ගේ මනස තුළ ඇති වෙන ගානට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හිමින් හිමින් පුරුදු කරන්න ඉස්සෙල්ලාම හිස් කබල ප්‍රදේශයේ පුරුදු කරොත් හිස් කබලේ විතරක් ඒ සංඥාව එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිස් කබලේ ඉඳන් උකුල් ඇටය දක්වා කොටසේ හොඳට හැම කොටසක්ම පුරුදු කරන්න ඊට පස්සේ මේ දෙකේ දෙකේම එකට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පාදාන්තය දක්වා මෙනෙහි කරන්න ඔක්කොම එකට එන්න පටන් ගන්නවා. මෙන්න මේ ගානට ආවට පස්සේ තමන්ගේ ශරීරය පිළිබඳ අට්ටික සංඥා තමන්ට තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනුන්ගේ ශරීර පිළිබඳ අවධානය යොමු කරන කොහොමත් මේ වෙනකොට අනුන්ගේ තමන්ගේ ශරීරය ගැන ඒ වගේ අදහසක් ආපු ගමන් අනුන්ගේ ශරීර පිළිබඳවක් එවැනීම අදහසක් එන ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද ඒක වෙනවා එහෙම නැතත් අපි කරන්නේ මොකද්ද භාවනාවක තමන් ඉතාමත්ම ප්‍රිය කරන පුද්ගලයන් ඒ වගේම සාමාන්‍ය පුද්ගලයන් අරගෙන අන් අයගේ ශරීරයේ එයා හිටගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා තමට මතක තියෙනවනේ මනසින් මෙනෙහි කරනවා මෙතන ඇටසැකිල්ලක් නේද? එතකොට ඔන්න ගෙදර තියෙන ඉන්න අය ඉන්න අය ගැන පොඩි කෙනෙක් ඉන්නවා නම් පොඩි ඇටසැකිල්ලක් අතින් එල්ලගෙන යනකොට ඉන්න විදිහ, ඇවිදිනකොට තියෙන විදිහ. ඉතින් ඒ විදිහට ඒ ඇටසැකිලි මෙනෙහි වීමක් වෙනවා. මේක කොච්චර මෙනෙහි වීමක් වෙනවද කියලා කියනවා නම් අන් අයගේ ඇටසැකිලි පිළිබඳව බල්ලෙක් බල්ලෙක් දැක්කහම පවා ඒ සතාගේ අස්තිපංජරය ගැනත් යම් කිසි අදහසක් ඇති වෙන ස්වභාවයකටපත් වෙනවා. එහා පැත්ත මෙහා පැත්ත ගැන අපි ගොඩාක් රූපයක් බලලා ඉවරක් නැහැ. එක සැරයක් බැලුවා ඇති උන්නේ නැහැ, දෙකක් බැලුවා ඇති උන්නේ නැහැ, තුනක් බැලුවා ඇති උන්නේ නැහැ. මෙතන ඉවරක් නැතුව බලපු මේ රූප දිහාවට එවැනි රූප දර්ශන දිහාවට යම් කෙනෙක් අවධානය යොමු කරොත් ගස් අස්සෙන් ඇවිල්ලා ඇටසැකිල්ලක් දාගෙන හැටි ඇටසැකිල්ලක් නටන හැටි ඒ සංඥාව එන්න පුළුවන් විශේෂයෙන් hina වෙද්දී. ඉතින් මේ විදිහට තමන්ගේ සහ අනුන්ගේ ඇටසැකිලි පිළිබඳ සංඥාව ඇති කරගත්තාම අන්න ඒන් ඒ සිහිය ඒ ඇතිවෙච්ච හැඟීම අභිභවා යනවා සමහර රූප. එතන තමයි අපි හොඳටම තේරුම් ගන්න ඕන සමහර මනුෂ්‍ය රූප ඔය ඇටසැකිලි සංඥාව අභිභවා හං සංඥාව ප්‍රබල කරලා තියෙනවා අපිට ආයසරයක්. අන්න එතකොට එතකොට මම ඉතින් මේ රූපේ විද විද ආයසරයක් හිටියා. මේක විදර්ශනාවට බාධාවක්. දැනගන්නවා විදර්ශකයා ආයසරයක් මට මෙහෙම වුණා. ආය මේ ආට්ටික සංඥා මෙයා ආට්ටික සංඥා ප්‍රබල කරනවා දැන්. පින්වත් මේ මේ ලෝකයෙන් අත මිදෙනවා කියන එක දැක දැක දැක දැක උත්සාහ කරන්න ඕන එකක්. අසාර්ථක වෙන හැම වෙලාවකම හැම වෙලාවකම නැවත නැවත උත්සාහ කර කර උත්සාහ කර කර තමන්ගේ කමටහනට ඇතුල් වෙන්න ඕනේ. ඒක නිකම් මේ ඉබේ නිකම් මේ පින් සිද්ධ වෙන්න වගේ සමහර අයගේ අදහසක් තියෙනවා. භාවනා කරපම් බොහොම පින් සිද්ධ වෙනවා. මං ඉතින් පැයක් භාවනා කරා, දෙකක් භාවනා කරා. ඒ ඒ වගේ විකාර අදහස් ලෞකිකත්වයට බර අදහස් අයින් කරලා මේක මම කරන්න ඕන දෙයක්. එතකොට අපේ හැම වෙලේම මින්මක් තියෙන්න ඕන මට ඇස හැකිලි සංඥාව අභිබවා වෙනත් සංඥාවකට ඉඩ දෙන්නේ නැතිව පරිස්සම් කරගන්න. Taman ඇති කරගත්ත අට්ටික සංඥාව වෙනත් මස් වෙනත් හං සංඥාවකට හැඩතල සහිත හං සංඥාවකට යට වෙන්න දෙන්නේ නැතුව යට වුණොත් මේක ප්‍රබල කරනවා. මේක ආය ප්‍රබල කරනවා. ආය ප්‍රබල කරනවා. ප්‍රබල කර කර ප්‍රබල කර කර මේක වර්ධනය කරගෙන මේකේ සිහිය පිහිටවාගෙන ඉන්න ඕනේ. ඒකයි සතිපට්ඨානය කියලා කියන්නේ අට්ටික සංඥා පිළිබඳ සිහිය පිහිටවා ගන්නවා. අන්නේ සිහිය පිහිටවාගෙන තරකොට තමන්ගේ හිතේ තදින් මේක ග්‍රහණය කරගෙන වාසය කරන කෙනෙක් සම්පූර්ණයෙන් දොරවහලා තියෙන්නේ කුමන දොරද? අර කැමති දේවල් වලට තමන්ගේ సంతාණයට ඇතුල් වෙන්න තියෙන දොරටුව වසා දමා ඇත. කැමති දේවල් වලට ඇතුල් වෙන්න දැන් දැන් අලුතෙන් යමක් මේ ශරීරයට ඇතුල් වෙන්නේ නැහැ මේ හිතට ඇතුල් වෙන්නේ නැහැ කැමති දෙයක් විදිහට මොකද මේ අට්ටික සංඥාවෙන් දැන් අපි අර සතුටු වීම කියන එක දැන් සිද්ධ වෙන්නේ නැහැ මනුස්ස ශරීරයක් දැක්කහම දැන් තියෙන්නේ ඇටසැකිල්ලක් නිසාවෙන් ඇටසැකිල්ලක් පිළිබඳ අවධානය යන හින්දා ඒක පිළිබඳ උපේක්ෂා සහගත කලකිරීම සහගත සිතුවිල්ලක් තමයි ඇති වෙන්නේ ඉතින් අන්න ඒක ඇති කර ගැනීම කියලා කියන සංසාරික දෝෂය අනිත් පැත්ත හැරෙව්වා අපි. සසර දෝෂේ සසර දෝෂයක් තිබුණේ අපිට ඒක අනිත් පැත්ත හැරෙව්වා. එතකොට අපි බලාගන්න ඕනේ කොහොමද දැන් මේ මේ මේකෙන් අපිට සිද්ධ වෙන දේ හොඳට තේරෙන්න ඕන සම්පූර්ණ ඇට සැකිල්ල පිළිබඳ Tamanට අදහසක් ආවා. ඒකින්ද මොකද උනේ? සංසාරයේ ආපු ශරීර දෙක සතුට වෙන එක මම වෙනස් කරගත්තා. දැන් අලුතෙන් දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ තරක් නෙවෙයි. Tamanට උපාදාන වෙච්ච ඒවා වගේක් තියෙනවා. උපාදාන වෙච්ච රූප වගේක් තියෙනවා. උපාදාන වෙච්ච නැවත දැකීමේ ආසාවෙන් ඉන්නේ වෙනදා වගේ නෙවෙයි. ඒ රූපය දැක්කම નિરાයාසයෙන්ම ඇටසැකිල්ල මතක් වෙනවා. નિરાයාසයෙන්ම ඇටසැකිල්ල මතක් වෙනකොට මොකද වෙන්නේ? ඒ රූපය දැක්කම નિરાයාසයෙන් ඇටසැකිල්ල මතක් වෙනකොට මොකද වෙන්නේ? ඒ තරත්තාට Tamanට දැනට උපාදානය වෙලා තිබ්බ අය පිළිබඳව තියෙන තණ්හාව චුට්ටක් අඩු වෙනවා. දෘෂ්ටිය අඩු වෙනවා. ඒ පිළිබඳ තියෙන මාන්නය අඩු වෙනවා. තමන්ගේ ඇටසැකිලි සහ අනුන්ගේ ඇටසැකිලි සංසන්දනාත්මකව බැලෙන හින්දා මාන්නයත් අඩු වෙනවා. එතකොට අන්න ඒ තණ්හා දෘෂ්ටි මාන්න වලින් අර සිහිය තියෙන තාක්කල් අනිශ්චිතව වාසය කරනවා. එතකොට ඒවා ගැන තිබ්බ අර උපාදාන ශක්තිය ටික ටික ටික ටික ටික ටික අඩු වෙලා යනවා. ටික ටික අඩු වෙනවා ඒ උපාදානයේ හිමීතරේ චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට අඩු වෙනවා. අන්න ඒ අඩුවීමත් එක්ක අපිට සහනය දැනෙන හොඳටම අර රත්විලි දැවිලි පිච්චිලි ස්වභාවයන් අයින් වෙලා යන හින්දා ලොකු සහනයක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ විදිහට ඉන්නකොට ටික ටික අලුතෙන් එන්නෙත් නෑ තියෙන ඒවා අයින් වෙනවා. අලුතෙන් එන්නෙත් නෑ තියෙන ඒවා අයින් වෙනවා. අන්න ඒ කෙනාට ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා සාමාන්‍ය ජීවිතේ උපාදාන ගොඩක් අයින් වෙන හින්දා. අන්න ඒ ඒකාග්‍රතාවය ඇති වුණාට පස්සේ කෙනෙකුට දැන් පුළුවන්කම තියෙනවා. එවැනි தත්වයකටපත් වුණාමයි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා මේ අස්ති පංජරය සහ මේ අස්ති පංජරය හඳුනාගත් සිත දෙකක්. අන්න ඒ විදිහට විතක මේ අස්තීන් පිළිබඳවම තියෙන හැඟීමක් තියෙනවා විතක ඒ පිළිබඳව විතක මේ අස්ති පංජරය පිළිබඳව හොඳ දැනීමක් තියෙනවා ඒක දැනි දැනි වාසය කරනවා එතකොට කයේ සිත තියෙනවා පිටක කයෙන් සම්පූර්ණයෙන් හිත අත බෙදලා අස්ති පංජරය ගැන හැඟීම විතරක් තියෙනවා. පිටක ආය මේ හොඳට මේක වර්ධනය කරගත්ත කෙනෙකුට පිටක ආයසරයක් සම්පූර්ණයෙන් මේ කය දැනි දැනි වාසය කරනවා. ඒ දැනීමෙනුත් අයින් වෙලා එයාට මනෝ අරමුණක් අස්ති පංජරය පිළිබඳ මනෝ අරමුණක් විතරක් තියෙනවා. පිටක නාම කොටසේ විතරයි පිටක නාම රූප දෙකෙන් ඉන්නවා. පිටක නාම කොටසේ විතරයි. ඒ කියන්නේ කය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැතුව යනවා. එතකොට මේ පමණකින් තේරෙන්න පටන් ගන්නවා විතක මේ දෙකම එකට තියෙනවා. විතක එකක් සම්පූර්ණයෙන් වෙන් වෙනවා තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ කය සහ සිත කියන්නේ දෙකක්. සිත් වේලිය සහ මේ කය කියලා කියන්නේ දෙකක් කියලා නාම රූප දෙක වෙන් කරගන්න ලොකු අවස්ථාවක් එතනත්තාට එතෙන් එන්නේ ඒ වගේ අවස්ථාවකදී ඔය ලොකු සමාධියක් ඇති වෙන කාය සංකාර සංසිඳන අවස්ථාවකදී පුළුවන්කමක් තියෙනවා. ඒකට අට්ටික සංඥාවේ හිටිය කෙනාට තමන්ගේ නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. නාම රූප පරිච්ඡේදය නිසා දෘෂ්ටි විසුද්ධියක් ඇති කරගන්න පුළුවන්කම තියෙන අට්ටික සංඥාව හරහා. දැන් නාම රූප පරිච්ඡේද කරපු කෙනාට අට්ටික සංඥාව නැත්තම් අස්ති පද්ධතිය නැත්තම් මේ ශරීරය කියලා කියන මේ අස්ති පද්ධතියත් ඒක හඳුනාගත්ත නාම කොටස් දෙකක් බව තේරුම් අරගෙන නාම රූප පරිච්ඡේද කරගත්තට පස්සේ අපි කලින් කතා කරලා තියෙන විදිහට මේ නාම රූප වලට හේතුව මට මේ මේ මේ අස්ති පංජරය සම්පූර්ණයෙන් දැනෙන විදිහට මට එකතු වෙච්ච හැටි මම දැන් දන්නවා. ඒකින්ද එකතු වෙනවා හේතු වෙනවා කියන එක හොඳට තේරෙනවා. එතකොට චිත් පරම්පරාවේ කාර්ය තේරෙනවා. ඒ වගේම රූපයට හිත යොමු කරපුවා මේක නිබ්බාන්දව බිඳෙන, නිබ්බාන්දව කැඩෙන, නිබ්බාන්දව නැවත නැවත හැදෙන, ඊතාවේගයෙන් කැඩි කැඩි බිඳි බිඳි යන එකක් බව තේරෙනවා. එතකොට ටික ටික ටික ටික මේ නාම රූප වලට මේකට හේතුව කෙනෙක්ගේ ඇට සැකිල්ලක් කොට වෙන්න හේතුව කෙනෙක්ගේ ඇට සැකිල්ලක් දික් වෙන්න හේතුව මේ විදිහට එක එක්කෙනාට එක එක්කෙනාට මේවා තියෙන වෙනස්කම් වලට හේතුව කර්ම චිත්ත ඍතු ආහාර කියලා කලින් දැනගෙන තියන අය ඉන්නවා. ඉතින් ඒ අනුව එයාලට තේරෙනවා හොඳටම ඇට සැකිල්ලක තියෙන මේ ස්වභාවය මේකයි. මේකෙන් මේකට හේතු මේකයි. ඊළඟට චිත්ත පරම්පරාවට හේතු වෙන අතීත සිතුවිලි වල හේතුයෙන් නාම රූප හේතුයෙන් විඥානය හට ගන්නවා. එහෙනම් මේ සිත් වලට හේතුව අතීත නාම රූප පරම්පරාව. එතකොට ඒ විදිහට මේ සිත්වල සහ කය පිළිබඳව හේතු දක්නා නුවණක් ඇති කරගන්න පුළුවන්. ඒක ඥානයක් බවට පත් වෙනකොට ඒ කියන්නේ ඒ ආර්ථික සංඥාව භාවිතා කරලා දැන් මේ ආපු සිහිය පැවතිලා තියෙන ප්‍රමාණයටපත් වුනහම අපි කියන පච්චේ පරිග්‍රහ ඥානය කියලා. ඒක මුළු ලෝකය පුරාවට සම්මර්ෂණය වෙනකොට ඒක ලොකු පරාසයක් එක මිටකට ගත්තා වාගේ දැනෙන ගතියට ඇති කරගත් අවබෝධය ගත්තාම අපි කියනවා සම්මර්ෂණ ඥානය උපදවා ගත්තා කියලා. ඉතින් ඒකත් එක්ක නවමහා විදර්ශනාවට මේක යොමු කරන්න පුළුවන් උද්‍යව්‍ය ඥානය ආදී එතනින් එහාට තියෙන අපි කලින් සඳහන් කරලා තියෙන නවමහා විදර්ශනාව වර්ධනය කරන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව අපිට නිවන් මාර්ගය උපද්දවා ගන්න, ආරියෂ්ඨාංග මාර්ගය උපද්දවා ගන්න මේ කරපු භාවනාව ඔය විදිහට විදර්ශනාවකට හරව ගන්න පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන දේ අපි ප්‍රයෝජනෙ ගන්න නැති හැටි බලන්න. එහෙනම් අට්ටික සංඥාව හරහා අපිට අධ්‍යාත්මික බාහිර අධ්‍යාත්මික බාහිර ඒ වගේම samudaya වය මේ විදිහට ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන අට්ටික සංඥාව හේතුවෙන් සංසාරික දුක්ඛ ස්කන්ධය නැති කරගන්න පුළුවන් මහා නර්ග වස්තුවක් තමයි අපි තුල තියෙන මේ ඇටසැකිල්ල. ඉතින් බොහෝ දෙනෙකුට එවැනි දෙයක් පිළිබඳ සංඥාවක්වත් ඇති නොකර ගැනීම හේතුවෙන් බොහෝ දෙනෙක් සසර දුවපැන ඇවිදිනවා ළඟම තියෙන දේ ප්‍රයෝජනෙට ගන්න නැතුව. ළඟම තියෙන දේ අපි ප්‍රයෝජනෙට ගත්තා නම් සංසාරික ජීවිතයේ මෙතරම්ම දුවට දුවපැන ඇවිදින්න වෙන්නේ නැහැ. ඒකයි අපි කලින්වත් සඳහන් කරන හුඟක් ප්‍රශ්නවල ජීවිතේ ඒ ප්‍රශ්නය තුලම උත්තරය තියෙනවා කියලා. කලබල වෙන්න එපා කියලා. මේ ශරීරය පිළිබඳ තියෙන ප්‍රශ්නේදී මේක ආදර්ශයක් කොටගන්න ජීවිතේට විදර්ශකයෙක් හැමදාම තමන්ගේ ප්‍රශ්නය තුලින් උත්තරය හොයාගන්නවා හැබැයි නිවැරදි නිවැරදි උත්තරය කොහොමද උත්තරය හොයන්නේ විදර්ශකයේ ප්‍රශ්නය තුලින් එයාට ඒ ප්‍රශ්නේ විනිවිද දකින්න පුළුවන් හැකියාව තියෙනවා එයා සංසුන් හින්දා නොසංසුන් වුණොත් මොකුත් කරගන්න බෑ බොහෝ වෙලාවට මම හැමදාම කියන ජීවිතය අසාර්ථක වෙනවා ජීවිතේ සාර්ථක වෙන වාරවල් ගානට වැඩිය ජීවිතේ අසාර්ථක වෙන වාරවල් ගාන හොඳටම වැඩියි ඒ අසාර්ථක වීම තුල කලබල වෙන්න කෙනාට මුකුත් කරගන්න බෑ. අසාර්ථක වීමම එයාගේ ජීවිතේ විනාශය දක්වා අරගෙන යනවා. හැබැයි අසාර්ථක වුණාට පස්සේ අසාර්ථක වෙච්ච සිද්ධිය දිහා නුවණින් විමසා බලන කෙනෙකුට හොඳටම පුළුවන්කම තියෙනවා. ඒ අසාර්ථක වීම දිහා නුවණින් බලන කෙනෙකුට හොඳටම පුළුවන්කම තියෙනවා සාර්ථකත්වය උපදවා ගන්න. එන්නේ සාර්ථකත්වය කියන්නේ ඒකේ නියම හේතුව දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ළඟම තියෙන උත්තරේ පේන්නේ නැතුව අපි ලතරේ ඉන්න. තමන් ළඟමයි හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙන්නේ තමන්ගේ තුලමයි. විදර්ශනා කරන අය ලෝකයේ විනිවිද දකින අය තමන් ළඟ තියෙන මේ තමන් ළඟ උපදවාගත හැකි තමන්ට තේරුම් ගත හැකි මේ නිවැරදි පිළිතුර තමන් තුලින් තේරුම් ගන්නවා. ඉතින් ඒක නිසා වෙන්ම ඒක නිසා වෙන්ම අපි අපේ ජීවිතය ඉතාමත්ම හොඳ මානසික තත්ත්වයක් ජීවිතය තුළ ඇති කරගන්න ඕන වර්ධනය කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන පසුබිම් අපි සකස් කරගන්න ඕනේ. මොකද විදර්ශනාව කියන්නේ ඒකයි පැහැදිලි වෙනසක් තමන්ගේ හිතේ ඇති වෙන්න ඕන. අපි කොතන භාවනා කරත් මොනවා කරත් තමන්ගේ වර්ධනයක් වෙලා නැත්නම් තමන් ලෝකය විනිවිද දකින්නේ නැත්නම් ඒ විනිවිද දැකීම තුළින් ලෝභ දේශ මොහ අඩු වෙලා නැත්නම් තාමත් එක තැන නම් ඉන්නේ මම හිතන්නේ ලොකු ගැටුකාරී තත්ත්වයක් ඒක. ඒ කියන්නේ මම වර්ධනය වෙන්නේ නැහැ. භාවනා කරන ඇත්තෝ වර්ධනය වෙන්න ඕනේ. වෙනදාට වැඩිය ඇලීම් ගැටීම් අඩු කරගන්න ඕනේ. තමන් යන ගමන ගැන ලොකු ඉවක් තියෙන්න ඕනේ. තමන් යන ගමන, තමන් යා යුතුව තියෙන ගමන ගැන මං කොයි වගේ කඩයිමකටද යන්නේ කියලා ඒකේ කොපමණ දුරක් මං ඇවිල්ලා තියෙනවද කියලා අදහසක් තියෙන්න ඕනේ. ඉතින් ඒකෙන්ද මෙවැනි භාවනා સિદ્ધ කරමින් තමන්ගේ මේ தত্ত্বය හොඳින් තේරුම් අරගෙන ඒක નિවැරදි කරගන්න හැම නිමේෂයකම උත්සාහ කරන්න. එහෙම නැතුව නිකම් මම මේ ගොඩක් භාවනා කරලා තියෙනවා, භාවනා කරලා තියෙනවා කියලා වැඩක් නැහැ. ඒකින්ද කළ හැකි දේ පැහැදිලි. ඒ කළ හැකි මාර්ගය පැහැදිලි. යා හැකි ගමන निराවුල්. ඒ निराවුල් ගමනක් යන්නට निराවුල් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙද්දි එක එක එක එක බැඳිවල යන්න අවස්ථාවක් නැහැ. එක එක පැතිවලට අවතීර්ණ වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේකින්ද ඊ타ත්ම ඊ타ත්ම ගෞරවයෙන් ඊ타ත්ම ආදරයෙන් වැළඳ ගන්න පුළුවන් ධර්මයක් තමයි අපිට ලැබිලා තියෙන මේ ධර්මය. එහෙනම් ඊටාම ගෞරවයෙන් දැනගෙන දැන් මේ පින්නන්තන්ට ඇත්තන්ට මම පසුගිය වැඩසටහනේදීත් මතක් කරා මේ දේ කරොත් මේ දේ වෙනවාද කියලා බලන්න කියලා. මොකද කියන්නේ? හොඳින් කල්පනා කරොත් තේරෙනවද නැද්ද? මේ මම කිව්ව විදිහට වැඩ කරොත් අට්ටික සංඥා උපදවා ගන්න පුළුවන්මයිද බැයිද? කියලා තමන්ගේ හිත කියේ පුළුවන්මයි කියලා. කරලාද කියන්නේ කියලා හෙව්වොත් හිත කියන්නේ කරලා නෙවෙයි කරන්න පුළුවන් කියලා දන්නවා කියලා. මං කිව්වා හින්දාද අහන්නේ කියලා ඇහුවොත් තමන්ගේ හිත කියයි නෑ ඔබ වහන්සේ කිව්ව හින්දා නෙවෙයි අපිට ඒක තේරෙනවා කියලා. ඉතින් එහෙමනම් අපිට ඉතා පැහැදිලිව මේ කාරණාව දන්න හින්දා මේ සඳහා වීරිය වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද බොහෝම වීරියෙන් කටයුතු කරලා බොහෝම නුවණින් කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා කරනවා ඒ අනුව සියලු දුක් ගොයන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨාන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති